නිග්ගයිහවාදින් මේධාවින් කාදි සංපන්දිතං භජේ කාදි සංභජමානස්සේ සෙය්‍යෝ හෝතින පාපියෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ කළගුණ සැලකීමක් නිමිත්තෙන් දේශනා කළ ගාථාවක් මේ කියුණේ. ධම්මපදයේ පඬිත් වර්ගයේ මුලට මෙන්න ගාථාවයි. ගාථාවේ තේරුම නිදිනං ව පවස්කාරං පොළවේ සැඟවී තියෙන නිදානයක් පෙන්වන්නක් මෙන් කරුණිතා දෙන්නා වූ වජ්‍ය දස්සිනං අනුන්ගේ සුළු සුළු වරද උනත් දැකලා ආවර්ජන්නා වූ නිග්ගාහ්‍ය වාදී වරදට අනුරූපව ආවාද කරන්නා වූ මේ දාමින් දැනට සුදුසු නුවණින් කරුණු කියා දෙන්නා වූ පණ්ඩිතම් පස්සේ ඥානවන්ත කෙනෙක් දකින්නේ නම් සාමිසං පණ්ඩිතම් භජේ එවැනි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න. සාදිසං භජමානස්සේ එවැනි කු ආශ්‍රය කරන්නාට සේයෝ හෝති නපාපියෝ කිරීමක් වන්නේ නැත කාන්තෙන් දිනුවක් වන්නේ යේ කියන එකයි ගාථාවේ තේරුම. පොළවේ සංගමී තියෙන නිදාණයක් පෙන්නනවා වගේ කරුණු කියාගෙන එවැගේම අනුන්ගේ සුවල්පෝද වරදක් දැකලා වර්ධ පෙන්නලා දෙන වර්ධක අනුරූපව අනුශාසනා කරන කනර සුදුසු නුවණින් කටයුතු කරන නැනවත් කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්න එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්නාට ජීවණයක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ මේකයි අදහස බුදුරජාණන් වහන්සේ දිනක් ජේතවනාරාමේ කුටියෙන් කුටියේ සෙනසුන් බලාගෙන වඩින වෙලාවේ දැක්කා කනකොල උදරමින් සිටියේ වයෝවෘද්ධ උපාසක මහත්මිය. එතෙන් සමීප වෙලා ඇසුවා පින්නක ඔබ කවුද? ස්වාමීනි මම රාග. මගේ නම රාග. භාග්‍යතුන් වහන්සේ ඇසුව මොකද මේ කරන්නේ? ස්වාමීනි මම මේ සංඝයාට සුළු උපස්ථාන කරනවා. මලු පෙත් මං හැමදලා දෙනවා. කැලි කසල ඉවත් කර දානවා. මළුවේ හැදෙන කනකොළ ඉවත් කර දානවා. සංඥාගෙන් ලැබෙන දෙයක් අනුභව කරලා මම මේ පිනක් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇසුවා රාදේ ඔබ කැමතිද පැවිදි වෙන්න? සාදු සාදු ස්වාමීනි මම හරිම කැමතියි. කැමතුණාට මම මරණ කරගන්නේ කිසියම් ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ මම වයස්ගත නිසායි කියලා. බුදුරජාන් වහන්සේ නැගිය ගම් සභා මණ්ඩපයේද ගම් සභා මණ්ඩපයේ සංඝ පිරිස රැස්වලා හිටිය දහස් ගණනක් සරුවක්යන් වහන්සේ අසවදලා වදාලා මහණෙනි මේ සේනාසනේ ඉන්නවා නේද රාජ කියලා වයෝවෘද්ධ උපාසක මහත්මිය ඉන්නවා ඒ උපාසක මහත්මයාගෙන් කාකාරී සුවල්ප හෝ උපකාරයක් ලැබිලා තියෙනවද මේ විශාල සංඝ පිරිස නිශ්ශබ්දයි කාර්යකුත්තර මහ රහතන් වහන්සේ අස්නේ නැගිටලා භාග්‍යතුන් වහන්සේට වැඩගෙන කිව්වා ස්වාමීනි මේ රාග උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා මොනවද සාරිපුත්ත ස්වාමීනි මම සෑම දවසෙම පින්දපාතේ වඩින්නේ ප්‍රමාද වෙලා මේ සෑම කුටියක් සෙනසුමක් ගානේ මම බලනවා මලු පෙත් මං හැමදෙලා නැත්නම් අම දිනවා ඉදල් කොහොම භාජන ආදී තන්පත් නැත්නම් ඒවා තන්පත් කරලා කියනවා දොරගණෙන් හරියට වහලා නැත්නම් ඒවා වහලා කියලා සියල්ලන්ද පමා පමාවෙන් තමයි මම පින්දපාති වඩින්නේ ස්වාමීන් වහන්සේ වඩින එක දවසකදී හොඳටම දවල් වෙලා පාරයිනේ මේ රාජ උපාසකතුමා ඉඳගෙන අපි දෙක්වල කිව්වා ස්වාමීනි අන්න අතේ පේන ගෙදරට වඩින්නේ එතෙන්දී දාණය ලැබෙනවා ඒ ඇත්තටම මම මේ ගෙදරට ගියා මට සෑහෙන ගාණ ලැබුණා. ඉරාවට වෙන්නේ ඉස්සෙල්ලා මට ගාණ ගන්න පුළුවන් වුණේ මේ උපාසකතුමා ගාන ලැබෙන තැන පෙන්වපු නිසායි. මෙන්න මේ උපකාරය මට මතකයි කියේ. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද උපාසකතුමා පැවිදි වෙන්න ආසයි කැමැති. හොදනේ උපකාරයක් වුණොත් සාදු සාදු ස්වාමීනි මම මේ උපකාරය කරන්නම් කියන අවසරගෙන මේ රාජ උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා තමන් වහන්සේගේ කුටියට එක්වාසු කරගෙන ගියා. තමන් වහන්සේම කටිපංචක කර්මස්ථානයේ දීලා ඉසකෙස් දෑවා. තමන් වහන්සේම ඇගේ නැති ගාවල නාවල කහගියරෙන් දෝවණේ කරලා පිරිසුදු කරලා දී ගඳ ඇරියා. සරියොත් ස්වාමීන් වහන්සේගේම සිවුරු පිළිකර දීලා අන්දවල පෙරවලා කවිද ලබා දුන්නා. උපසම්පදාවත් ලබා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ රාජ ස්වාමීන් වහන්සේ දැන් වයෝ වෘද්ධයි. අවුරුදු 120ක් තරම් වයසයි. ඒක නිසා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේම කුටියේ තැනක නවත්තගත්තා. තමන් වහන්සේම දැහැටි උණුකන් සිටින් ආදී දෙනවා. ඉන්න ප්‍රාතේ ගෙනත් දෙනවා. වක්ති නිවේශ කරනවා. ඒ කොම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අකින්ම සිද්ධ කරනවා. ඒ මන්දිරාතේ නිතර නිතර නිතර ආවාරු දෙනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, සූර අඳින්නේ මෙහෙමයි, කටිය බඳින්නේ මෙහෙමයි, සූරු කරවන්නේ මෙහෙමයි, දස්තිවේක්ෂා කරන්නේ මෙහෙමයි, වඳින්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, ගානවා ගන්න මෙහෙමයි, භාජන හොදන්නේ මෙහෙමයි, පාත්‍රය හොදන්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. යසිකිලියේ පවතින්නේ මෙහෙමයි, කැසිකිලියේ පවතින්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. ඒ මන්දිවාට අතරක් නෑරේ භාවනා කිරීම සම්බන්ධ නිතර නිතර උපදෙස් දෙනවා. මේ රාජ ස්වාමීන් වහන්සේද වයෝ වෘද්ධයි කියලා කිසිම දරදඬුකමක් නැහැ බොහෝම නිහතමානීව මේ ආවාද පිළිගත්තා. මේ ආවාද පිළි අරගෙන ඒ වස්පිලිවෙත් වල යෙදී නිරතුරුවම භාවනාවේ යෙදලා ඉඳලා වැඩි දවසක් යන්නේ මැත්තේ සියලුම කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට බොහෝ භික්ෂුන් වහන්සේලා ගනුන් දුන්නා ස්වාමීනි මේ සාරිපුත්‍ර ඉස්තරියන් වහන්සේ පුදුමාකාර ගිලානෝ ප්‍රස්ථානයක් වයෝවෘද්ධ ප්‍රස්ථානයක් කරනවා. Tamante ඉන්නපාත ලැබෙන්න පාර පෙන්නපු උපකාරයේ අනුව පුදුමාකාර කළගුණ සැලකීමක් කරනවා මේකනම් ආශ්චර්යයි කියලා සාකච්ඡාවක් ඇති වුණා. එතෙන්නේ කරුවක් යනවා ඇසේ වැඩලා මේ ප්‍රවෘත්තිය පහදා දුන්නා. මානෙනි මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ අද පමණක් නෙමෙයි. පූර්ව ජාතිවලදෙත් මේ කළගුණ දන්නේ කළගුණ සලකන සත්පුරුෂයෙක්. වික්ෂුන් වහන්සේලා ආරාධනා කළා එවැනි පූර්ව චරිතයක් අපට හම් ලැබේවා කියලා. ඒ නාමයේදී කරුවක්යන් වහන්සේ පාදා දුන්න මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ ඈත කාලයේදී හිමවත් පෙදෙසේ ඇත් රංචුවක නායක ඇතෙක් වෙලා හිටියා. ගංගානම් ගඟේ ඉහත්තේ තමයි ඒ ප්‍රදේශය. බර්ණස් නුවර වාසී වඩු මහතුරු කණ්ඩායම් පාරු හදාගෙන මේ ගඟේ ඉහළට ගිහිල්ලා ඒ වනාන්තරයේ කඳවුරු බැඳගෙන දැව අපල ගස් අපල දැව ඉරලා කඳන් ඉරලා දොර ඔළුව මේස කුතු අල්මාරි ජනෙල් මේ ආදී ගෘහ භාණ්ඩ අදලා ගඟේම පාරුවෙන් ගෙනල්ලා නගරේ විකුණලා ජීවත් වෙන සිටක් තිබුණා. මේ වරින් වර යන්නේ මේ වඩුමාතුළු කණ්ඩායම අඳවරු බැඳගෙන නැතලා ඉන්න අසල මේ ඇසාගේ පයේ ලොකු උගක් කනිලා යන් දෙන්න බැරුව හරහා වැටලා තිබුණා. මේක දැක්ක මේ වඩුමාතුළු කණ්ඩායම ඇතා ළඟට ලං වෙලා කිව්ව ඇත්‍රාගේනි කලබල වෙන්නේ නැත්නම් අපි මේ උල ගලවලා බෙහෙත් කරන්නම් කියලා. කතාවට කෑම ගෙනත් දුන්නා. කෑම ගෙනත් දීලා කෑම අනුභව කරද්දී බෙහෙත් වතුර හදලා බෙහෙත් වතුරෙන් මේ උල හැදෙත් උල ගැන අනිත් තැන පොඟවල උල ගලවලා ලේසන විවත් කරලා බෙහෙත් යොදලා බෙහෙත් දැන්දා. නැවත නැවත නැවත කෑම ගෙනල්ලා දෙනවා වතුර ගෙනල්ලා දෙනවා එවාගේම එසා ළඟ පිරිසිදු ගොස්කම ඇති කරනවා ඒ වගේම මේ තුවාලය වරින් වර බෙහෙත් වතුරෙන් සෝදමින් බෙහෙත් ගල්වමින් වැඩි දවසක් ගන්න ඉස්සෙන මේ තුවාලය හොඳ කෙළුවා. දැන් අතාර නැගිටින්න පුළුවන් වුණා. අතාරකින් තමා යන යන තැන්වල ගොදුරු අරගෙන මේ වඩුම අස්තුනි වැඩ කරන තැනට එනවා. ගහ කපනවා නම් ගහ පෙරලලා දෙනවා. ගහ කුටි කරලා උස්වන්න ඕනේ නම් උස්සලා පලංචියට දෙනවා. ඉරණ ලී බිමට දාලා දෙනවා. බිමට දාන ලී දළු දැන් වඩු කර්මාන්ත ශාලාවක් නැත්නම් වඩු මඬුවට ගිහින් දානවා. මේම මිනිස්සෙකු කියන්නේ නැතුවම මේ ඇතා හිතා මතා ඒ වැඩ කරනවා. වඩු මහත්තුලන පුදුමයි. මේ ඇතාට කරපු උපකාරයට ඇතා කරන උපකාරය ගැන පුදුමයි. අමින් අතරතදී වඩු මහත්තුළු මේ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරලා මේවා ගෙනියන්න සූදානම් වෙන බව තේරුම් ගත් රාජයා අත් රංචුවෙන් ඇත් හැටිය ගෙනල්ලා මේ වඩුමහතුරුනේ තෑගි දුන්නා. වඩුමහතුරු මේ ඇතාර ඇත් හැටිය අරගෙන ගින් හදාගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා ඇත් රාජයා කියන්නේ මේ සාරිපුත්‍ර ඉස්තරයන් වහන්සේ. සාරිපුත්‍ර ඊශ්වරයන් වහන්සේ සිව්පාවෙක් වෙලා ඉඳලා සමන්න කළ උපකාරයට මේ ප්‍රතිඋපකාර කරලා තියෙනවා. මේක මේ සාරිපුත්‍ර ඊශ්වරයන් වහන්සේ දීර්ඝ කාලයක් පුරුදු කළා වූ ශ්‍රේෂ්ඨ ගුණයක් බව පාදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිදීනංව පාත්තානම් නිදානයක් පෙන්වන්න වගේ අනිත් පැයට සුගති මඟ නිවන් මඟ පහදා දෙනවා. වජ්‍ය දස්සිනං ඇසුරු කරන්නාගේ සුවල්කෝද වර්ග රකිමින් වර්ධත අනුරූපව ආවාදන් ශාසනා කරනවා. නිග්ගය වාදීන් දන දන වර්ධ කරන අයට නිග්‍රහ කරමින්ම ආවාද කරනවා. මේ දාවින් තනනතල බලා තනන සුදුසු පරිද්දෙන් නුවණ හසුරුවනවා. මෙන්න මේ කියන ගුණාංග ඇති බැවින් එවැනි සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියන එක පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න කරුණු රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි සංසාරයේදී දන් දීලා සීල කළා භාවනා කළා මෞපිය වචන් කරලා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් අපට ලැබිලා තියෙනවා. ඒ කවර කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයක්ද බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ රත්නත්‍රයයි. මේ රත්නත්‍රයේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයද තමයි ජීවිතයේදී බෞද්ධයෝ අද සුගති මඟට නිවන් මඟට යොමු වී කටයුතු කරන්නේ. අපි හිතන්නට ඕනේ මේ කෙසේ මෙසේ වාසනාවක් නෙමෙයි. මනුස්ස ලෝකේ කොතෙකුත් කෝටි ගණන් මිනිස්සු හිටියට නියම ශාස්ත්‍රුන් වහන්සේ නමක් හැමෝටම ඇත්තේ නැහැ. කෙනෙක් දෙවියන් අදහනවා, කෙනෙක් ඉතින් ඉතේක දාත්‍ය දෙහිල්ලෙන් මේම සම්මාදිට්ඨියෙන් තොරවයි ලෝ ජීවත් වෙන්නේ. නමුත් අපේ බෞද්ධයෝ කුඩා කාලයේ පටන් දෙමෝපියන්ගේ මව්ගේ කුසේ ඉන්න කාලයේ පටන්ම අපට ආభాසයෙන් ලැබිලා තියෙන රත්නත්‍රයේ ආශිර්වාදය ලැබීමයි. මේ රත්නත්‍රයේ පරණ පිහිට ගැනීම තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තියේ. දිනක් අනදමාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිනේ මෙහිම අදහසක් කිව්වා. ස්වාමීනි මට වැටහෙනවා මේ බුදු සසුනේ භාග්‍යක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා උඩයි කියේ. භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. ආනන්ද හිමි කියන්නේ එපා හිමි කියන්නේ එපා ආනන්දය. සකල මේනෙහිදං ආනන්ද භ්‍රමචාරියං යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා ආනන්දය බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි. සකල වේද බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පත්තියක්, කල්යාණ මිත්‍ර සහායතාවක්. මමං ඥානන්ද කල්යාණ මිත්‍රං ආගම්ම ජාති ධම්මා සත්තා ජාත්‍යා පරිමුච්ඡanti. ආනන්දය ඉපදීම නැවත නැවත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්පත්තියට ඇවිල්ලා ඉපදීමක් නැති අජාති සංඛාතය අමා මහ නිවනටපත් වෙනවා. ජරා ධම්මා සත්ත මමං ඥානන්ද ආනන්ද ආන ආගන්න ජනා ධම්මේ පරිමුච්ඡanti. දිරදිනා යන සුදු ආත්මභාව ඇති සත්‍යය තථාගතයන් වහන්සේ වෙත පැමිණීමෙන් ජරාවක් නැති අජර වූ අමාම නිවනටපත් වෙනවා. වියාදි ධම්මා සත්‍ය වියාදිනා පරිමුච්ඡanti. තථාගතයන් වහන්සේට එන ලෙඩ රෝග හැදෙන සුළු සත්‍යයෝ ලෙඩ රෝග නැත්තා වූ අව්‍යාදී නිර්වාණ ධාතුවටපත් වෙනවා. මරණ ධම්මා සත්‍ය මරණයෙන් පරිමුච්ඡanti. මරණ සුළු සත්‍යයෝ සතාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට ඇවිල්ලා අමෘත මහා නිර්වාණ ධාතුවටපත් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ධම්මා සත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෙහි පරිමුච්ඡanti. ආනන්දයේ අනනසුළු සත්‍යය, ශෝක වෙන සත්‍යය, කායික දුක් විඳින සත්‍යය, මානසික දුම්නස් විඳින සත්‍යය, jadi ආයාසයේ එවාගේම පපුවේ ගින්දර ඇති සත්‍යය සතාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේද පැමිණ ඒ සීලම ශෝකාදීන් අතමින්දී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. එනිසා ආනන්දයේ බුදු සසුනේ භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් බුදු සසුනේ දීම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යය කල්යාණ මිත්‍ර සහායතාවක් වෙනවා කෙනෙක් පහදා ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපි තේරුම් කරගනිමු අපට මේ බුද්ධ ශාසනය නැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබිය කියලා. දැන් අර මුලින් සඳහන් කළානේ අවුරුදු 120ක් වයස ඇති කාද ස්වාමීන් වහන්සේ පැවිදි රහත් වුණා කියලා. දැන් මේ ඉන්නේ වයෝවෘද්ධ මව්පියන් අතර 120ක් ගිය කෙනෙක් නැහනේ. නමුත් මේ වයෝවෘද්ධ හැමදෙනාම හිතන්නට ඕනේ අපට ලැබෙන විනාඩියක් විනාඩියක් පාසා අපට රහත් වෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ කොහොමද? අපි නිත්‍ය වශයෙන් පංචශීලය හොඳට ආරක්ෂා කරගන්නවා. එවාගේම බුදු බුද්ධ වන්දනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. ත්‍රිලක්ෂණ විපස්සනා වඩනවා. මේවා හරියට කරනවා නම් වාස නියමයක් නෑ. මේ කෙලෙස් නැසා මගපර නිවන් ලබ සුව ලබන්නට ඒක උපකාරයක් වෙනවා. ඒක නිසා අපි ආරාධනා කරන්නේ මේ වයෝවෘද්ධ මව්පියන්ගේ අතරක් නැහැ හිත පිරිසිදු වෙන හැටියට තමන්ගේ භාවනා මානසිකාරයක් පුරුදු කරගනිත්වා කියන මේ අනුශාසනාවයි. ඉන්නතුනි මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්මද්දක ජාතක දේශනාවේදී චක්කපාණීකියා කපුමාත්මය කියලා හිටිය. එතුමාට දීර්ඝ කාලයක පටන් පැවති ප්‍රාර්ථනා හතරක් තිබුණා. ඒ මොනවාද ප්‍රාර්ථනා හතරේ? කිසිදාක කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කිසිදාක කිසි කෙනෙක් ගැන ක්‍රෝධ කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී මධ්‍යසාරයක් පාවිච්චි කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී හිත ඇති හිත නැති කිසිවක් ගැන තෘෂ්ණා කරන්නේ නැහැ. මෙන්න මේ ගුණාංග හතර මාසේ දිගට පවත්වාගෙන ආවා. කිසි කලෙක කිසිවෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිව්වේ කෝර ජාතියක රජ කෙනෙක් වෙලා හිටියා. ඒ රජුගේ පියා බොහෝම සිල්වත් ගුණවත් අගමැති කෙනෙක්. බොහොම රූපවන්තයි. ඒ අපි බෝධිසත්වය. බෝධිසත්වයන් වහන්සේ එදා මේ රජුගේ අගමැති වෙලා හිටියා. එතුමා බොහෝම සීලවන්තයි, බොහොම ගුණගරුකයි, බොහොම සත්‍යවාදී. රජකුමාරට පිටිසර බඩ කැරණලක් සංසිඳවන්න යන්න සිද්ධ වුණා මාසයකට දෙකකට. අග්‍රාමාත්‍ය තුමාට කිව්වා රාජ්‍ය බලාගන්න කියලා. අජිරුවන්ගේ අග්න මහේසිකාව දුස්සීලයි. මේ රූපවන්ත වූ බොහොම ක්‍රියාශීලී වූ අග්‍රාමාත්‍යතුමාට වැරදි ආරාධනයක් කළා සමා සමීපයෙන් දෙන්නේ. නමුත් මේ අග්‍රාමාත්‍යතුමා එවැනි පාපයකට කවදාකවත් හිතින්වත් සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා මේ රාග දේවිය මහරජුරුවන් ආපසු ආවාට පස්සේ මහා අමෝනික බොරුවකින් අග්‍රාමාත්‍යතුමාට චෝදනා කෙරෙව්වා. රජ්ජුරුවනේ දරා ගන්න බැරි වුණා ඊර්ෂ්‍යා පරවසේ නපුරු චේතනාව. කිසියම් වග විභාගයක් නැතුව නේතරන් නිවැරදි, නේතරන් සත්‍යවාදී, නේතරන් සීලවන්ත, නේතරන් ගුණගරුක අග්‍රාමාත්‍යතුමාට මරණීය දඬුවම් නියම කළා. අග්‍රාමාත්‍යතුමා බොහෝ බුද්ධිමත් කෙනෙක් ගැනීම මා රජුගන්නේ තේවා දේවයන් වහන්සේ සමුන්හන්සේගේ සෙවණිම මෙච්චර කාලයක් සේවනය කර සේවය කළා. සම්මාසයේත මගේ අබමාසයෙන් උක වරදක් දකින්න ලැබිලා නෑ නේද? සම්මාසයේත යම් කෙනෙක් කැමිලි කරා නම් මා සමීපයට කැඳවලා මේ සම්බන්ධ විනිශ්චයක් කරන්න. විනිශ්චයක් කළා මා වරදකරුවෙක් නම් දඬුවම් දෙන්න නැත්නම් මාව නිදහස් කරන්න ඒක සම්මාසයෙන් නැනවත් වෙන්න කියලා ආවාද කළා. රජතුමාට කාරණේ වැටහුණා. රජතුමා කාරණේ වටාගෙන සත්‍යඥාවක් කළා. මගේ ජීවිතේ පුරා මම නිත්‍ය වශයෙන් පංචශීලයෙන් රැක්කා, බොහෝ යාටශීලයෙන් රැක්කා, මෞපිය උපස්ථාන කළා, සතර සංග්‍රහ වත්යෙන් ජනකාරි සංග්‍රහ කළා. ඒ සත්‍ය බලයෙන් මට මේ වාගේ ඊර්ෂ්‍යාවක් නිවන් දකින්නතුරු හිතේ පහළ නොවේවා. සෑම දිනාගේ සම්පත්තියේත සතුටු වීමේ මුදිතා ගුණය මට පිහිටාවා කියලා අදිස්ථාන කළා. මෙන්න මේ ගුණයේ සාරිපුත්‍රම අරහතන් වහන්සේ නිවන් දකින්න අතුරු පැතිච්ච ගුණයක් එදා අජිරුව සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එදා අග්‍රාමාත්‍යතුමා අපේ ගෝසතාණන් වහන්සේ කිසිදාක කිසි කෙනෙකුට ක්‍රෝධ නොකරනවා කියේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ పూర్ව ජාතියකදී වනාන්තරගත වේ කෞස්දන් පුරමින් හිටියා. උන්වහන්සේගේ නම අරක අරක කියන නමයි. මේ අරස තාපසයන් වහන්සේ අද්දාසක් මුදුල්ලෙහි මෛත්‍රී ධ්‍යාන වැදුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්ප 8ක්ම ආභාසර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම සැපවින්ද. ඊළඟට සද්දෝ රජ පදයේ තුන් කේවාරයක් කළා. චක්‍රවර්ති රාජ්‍යයේ පංච කේවාරයක් කළා. වෙනත් වෙනත් ප්‍රදේශ රාජ්‍ය ආදී ලැබුවාර අපමණයි. මේවා පෙරවිසු ආත්ම දාක්නා නුවණ පහළ වී අදිස්ථාන කළා මෛත්‍රියේ මෙච්චර ආනිසංස ගැන දෙන බැවින් නිවන් දක්නාතුරු මගේ සිතේ රෝධයක් වෛරයක් ඇති නොවේ මෛත්‍රියේ පිහිටාවා කියලා අදිස්ථාන කරගත්තා. එනිසා නොඅත් නිවන් දක්නාතුරු මෛත්‍රිය හිතා කිසිදාක තරහ නැහැ. කිසි කලක මද්දපානයක් නොකරන්නේ මක් නිසාද? එන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ పూర్ව જાතියක චත්තපාණී කියලා රජ කෙනෙක් වෙයි කියලා. මේ චත්තපාණී රජතුමා බොහෝම ධාර්මිෂ්ඨයි. කොරදාසට පවා සතුන් මැරීමත් මත් විකිණීමත් තහනම්. නමුත් මේ රජුරවන්ට සෑම දාසේන මද්යපානයක් ඕනේ මාංශාහාරයක් ඕනේ. ඉතින් හරියට මේ අරක් කැණියා පොයේ දාසට පෙර දාසේ මත්කැටියක් ඒ සංකල කියා ගන්නවා රජුරවන්ට පොය දාසේ ආහාර සපයන්නට. ඔය අතරතදී රජගෙදර බල්ලෙකු ඒ මස් කැටිය දැගෙන ගිහිල්ලා පොය දාසක මස් නැති වුණා. රාජ මහේසිකාවට කිව්වා දේවීන් වහන්සේ දැන් අද කොහොමද රජුරවන්ට මං ආහාර සම්පාදනය කරන්නේ? සබාගත මස් කැටි ඉවරයි. බල්ලෙක් දැගෙන ගියා. අද මේ නගරේ කොතැනකවත් මස් කඩේක මස් කැබැල්ලක් ගන්න නෑ මම මොකද කරන්නේ? කාගේ දේවිය කියව බය වෙන්න එපා. මේ අපේ අතදරුවා රජුගම් බොහොම ආදරය කරනවා. රජුරෝ කෑම මේසෙක වාඩි වුණා මේ අතදරුවා වාඩි මේ අත වඩා ගන්න දෙමු. දරුවා එක්ක සුරතල් කරමින් තියෙන ආහාරයක් ගනීවි කියලා හිත සලසලා කෑම සම්පාදනය කළා. රජතුමා රාජසභාවෙන් නැගිටලා මද්දපානය කරලයි මේ ආහාර වේල ගන්නෙ. ඒ නැගිල්ල වාඩි වුණා. කාමදේවියක් බලාන ඉඳලා දරුවගෙනත් අතර දුන්නා. දරුව වඩාගත්ත මේ රජුරෝ දැන් ඉන්නේ මද තිහියේ. සුරාපානය නිසා මද තිහියෙන් නියම තිහියෙන් නෙමෙයි. කාමයේ දෙස බානකොට මොනවද මොනවද කියන්නේ කියලා බානකොට කිසිම මාංශ ආහාරයක් දෙන්නේ නැහැ. අරක්කමියට කිව්වා කෝවද මාංශ ආහාර. ඉතින් ඇත්තම කිව්වා දේවයන් වහන්සේ ආදරේ තිබුණු මාස් කැටියේ බල්ලෙක් දැනගෙන ගිහිල්ලා අද මේ රටේ කොතැනකවත් මස් කඩේකවත් මස් කැදල්ලක් නැහැ සොයාගන්න. එනිසා අද මා නිර්මාංශ භෝජන. දැන් රජුගෙන් අවසීයෙන්නේ මේ තමන්ගේ පුතා කියලාවත් මතක නැහැ. හරියට කුකුලෙකුගේ දෙල්ල කරකවන්න වගේ මේ දරුවාගේ දෙල්ල කරකවලා මරලා දුන්නා මම රජ කෙනෙක් නේද මටද මස් නැත්තේ වා මේ මාසේ සම්පාදනය කරන්න කියලා අරක්කමයට දුන්නා. කාර්යදේවියේ කම්පාලා දෙන වැටුණා කලාන්ත වෙලා. දැන් ඉතින් රජුරෝ තේසන් නැතුව වගේ වාඩි වෙලා ඉන්නවා. රජුරෝ සදාවතම මධ්‍යසාරයේ සිහිමුලා වෙලා දැන් ඉන්නේ මත් වෙලා. අරක්කන්‍යා මෙවුල මෙවුලා මේ කුඩා මරුණා වූ මා දරුවාගේ මාංශයේ කීප හැටයකට හැදුවා. මස් බදල හැදුවා, මස් හොද්ද හැදුවා, මස් කෙරෙට හැදුවා, මස් මිරිසෙට හැදුවා, එක එක දෙයට හැදුවා. ඒ වගේ මස් මේ සුප් එක වගේ හැදුවා, ඔක්කොම හදලා ඉක්මනින් ගෙනත් දුන්නා. රජුරෝ දන්නේ නැහැ මේ තමන්ගේ පුතාගේ මස් කියලා. රජුරෝ හොඳ ඇති කෑම ගත්තා. කෑම අරගෙන ගිහින් නිදාගත්තා. කෑ කීපයකින් නිින්දෙන් අවදි වෙලා දැන් මෙරිමත් හිඳිලා අඬා ඉන්න කාගේ දේවියද කියවා දේවියනි පුතාගෙන්ම වඩා ගන්න කියලා. කාගේ දේවිය කියවා දේවයන් වහන්සේ සමුන්නාසගත් පුත්තු ඉන්නවද? සමුන්නාසේ අදා වඩා ගන්නේ මේ රටක් වඩනා පුතාගේ මාංශනද කාල බඩ පුරවාගෙන ඉන්නේ. මද්දපාණින් මත් වෙලා ඔබ මගේ පුතාගේ දෙල්ල කරකවල අරක්ෂම ඇලවා උයා පියාගෙන කෑවා නේද? ඔය බඩේ පුරවාගෙන ඉන්නේ දරු මාසෙත් එක්ක කෑම ටික නේද? තවත් ඔබට දරුවෝ ඉන්නවාද කියලා බිම ගැටුණා. දැන් මේ රාජදේවිය ක්ලාන්ත වෙලා වැටලයි. රජුරුවන් සීයෙන් ඉන්නවා. රජුරුවන් තේනවා මං කරගත්ත මහා අපරාධය කියලා. එකාතකින් රටක් වන්න දරුවන් ඇති වුණා. එකාතකින් මහා නින්දාවකටපත් වුණා. එකාතකෙන් මහා ලැජ්ජාවකටපත් වුණා. ඒ නිසා පොළවේ අත කියලා පැතුවා. මම මෙච්චර කාලයක් යම්බඳු කුසලයක් කරගෙන තියෙනවා නම් ඒ හේතුයෙන් මට නිවන් දකින තුරු කවදාකවත් මේ තරම් සාහසික වැඩ කරන්න හේතු වෙන්නේ මධ්‍යපානයක් සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කළා. භාග්‍යතුන් වහන්සේ වදාළා එදා ඒ අදිෂ්ඨානයේ අද දවස දක්වා සාරිපුත්‍ර ඉෂ්ටරයන් වහන්සේගේ පැවතුනා කවදාකවත් මධ්‍යපානය කළා නැහැ ඊට පස්සේ. කිසි දෙයක තීර්ෂයා නොකරමු කිසි දෙයක ඇලුම් නොකරන්නේ මක් නිසාද? ඒ පෙර જાතියේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කිතවාස කියලා රජ කෙනෙක් හිටියා. මේ කිතවාස රජු වංශ දරු සම්ප්‍රාප්ත තිබුණේ නැහැ. ඒ කාලේ පසේ බුදුවරයන් වහන්සේලා නම් හිටියා. ඒ උපදේශ අනුව බොහෝ පින්දාම් කළා. ගරු සම්පන්න ලැබෙන්න බොහෝ පින්දාම් කළා. දරුවෙක් උපන්නා. මේ දරුවා උපදින නැකතේදී දෛවාක්‍යෝ කියනවා මේ දරුවා බොහෝම කිපෙන්සු දරුවෙක් කියලා. බොහොම කිපෙන්සු දරුවෙක් වෙනවා තරුණ වයසේදී වතුර නැතුව මේ පරිලෝ යනවා කියනවා. ඉතින් රජුරෝ මේ දරුවා හොඳට හදාගත්තා. හැම තැනම නගරයේ ඇතුළතයි පිටකයි උයනේ හැම තැනම ජල පාසුකම් ඇති කළා. ලින් කැපුවා, පොකුණු ඇදුවා, ජල වේලි ඇදුවා හැම පැත්තෙම ජලය සුලභ කළා. මේ දරුවාට වතුර ඉගෙන වෙන්නේ. මේ දරුවා කුඩා කාලයේ පටන් බොහෝම සිපෙන කුණු කටුව වගේ. අන්තකුරේ කිසිම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න බෑ. හැම දිනකටම කිපිලා ගහනවා, බනිනවා, රොස් කියනවා, තරහ වෙනවා, මේ විදිහට මේ දරුවාගේ පැවතුම් හරිම අශීලාචාරයි. නමුත් කද්දිනෝ මේ පුතා හදාගත් රාජ කුමාරයා හැටියට බොහෝම ලස්සනට වැඩුණා. අවුරුදු 20ක තරම් වයස කාලයේදී මේ දරුවා ඇස අපිට නම් වල විශාල පිරිසක් එක්ක උයන් කිරි නඹුර නලබන්න පිටත් කෙරුවා. එදා උදෑසන යනකොට සුනීත්‍රි කියන ප්‍රසේ බුදුරජාණන් වහන්සේ සින්දපාත වඩන මඟ හම්බ වුණා. මේ කුමාරයාට කිසි ගාණක් නැහැ තාපිටින් ඈතට ගියා. යන පිරිස යාන වාහන වලින් වැහැලා වඳින්න පටන් ගත්තා. කුමාරයා ටිකක් දුර ගිහින් හැරී බැලුවාම පිරිස මෙතන වැඳිලා ඉන්නවා මේ පසේ බුදු ආඳුර ළඟ. අසාපිතෙන් බැලලා ඇවිල්ලා පිරිසට තර්ජනය කරලා පසේ බුදුරජාන් වහන්සේගේ අතේ තියෙන පාත්‍රය අරගෙන පොළවේ ගෑවා. නැති පාත්‍රයේ කුඩු කුඩු වුණා. ඊළඟට පසේ බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මුහුණ බැලුවා. කුමාරයාගේ මුහුණ බානකොට මහත් කලින් ගර්ජනාත්මකව තර්ජනයක් කළා තමුන්නාසේ මං දිහා බලන්නේ තමුන්නාස දන්නේ නැද්ද මම කිතවාස රජුගේ දුෂ්ට පුත්‍රයා කියලා දුෂ්ට කුමාරයා කියලා කියනකොට සතේ බුදුරජාණන් වහන්සේ සැනකින් ආසකකය නැගල වැඩිය. නොපෙනී ගියා විතරයි ධනවෝ ධනවෝ කියලා කෑ ගාමින් වතුරේ ඉල්ලුවා. මේ තරම් සුලභව තිබුණු වතුර කොහොම හිඳිලා වතුර ප්‍රකාශ නැති හැදෙල පොළවේ වතුර හිඳිලා. මේ දරුවා වතුර නැතුව කනුලේ කරලා අනිත්‍ය මහා නරකේ උපන්න. හැබැයි තෙන් අවාසනාවන්ත මහා පාපයක්. අනේකේ බොහෝ කාලයක් දුක් විඳලා ඉඳලා ඇවිල්ලා പ്രേතාත්ම භාව 500ක්ම දුක් විඳා. ත්‍රිසං ආභා 500ක්ම දුක් විඳා. ඔය වාගේ මහා දුක්ඛ ස්කන්ධයක් එක අකුසලෙන් විඳලා අපේ බුද්ධ ශාසන කාලයේ කේවට කුලයක ඉපදිලා මහා කච්චායන මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා යටි කල නොගෙල්ලා සෞඛලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ හඳුන්වන්නේ සානුපබ්බත වාසේ කොට්ඨපාද රහතන් වහන්සේ. එදා ඒ කිතවාස රජුරෝ ඒ පුතාගේ අභාවය ගැන ඇහිලා ආරංචි වෙලා පුදුම වේදනාවක් ඇති වුණා. දිව දිගා වෙන. දෙමින් ඉන්න බැලුවොත් දිව දිගා වෙලා අඬ අඬ ශෝකයෙන් තැවිතැවි කෑම මේල් හතක් ගත්තේ නැති හිටියා. නැතිවෙමි සූරුද සෙසෝ පිරිසු දැවෙන්න මේක දෙයට යාඥා කළා දා තුනමාරක්ම නැගිටින නැහැ. කෑම වේල හතක් කියන්නේ ඒකයි. පස්සේ රජුවන්ගේ තුන මේ මාදහසක්. මේ දරුවා උපදින කොට කිව්වනේ දෛවාඥෝ මේ දරුවා බොහොම කිපෙනසුණු කෙනෙක් වතුර නැතුව මේ යනවායි කියලා. මේ දරුවාගෙන කර්මයේනේ දැන් මේ දරුවා වෙනින් ශෝක වෙවි ඉඳලා මමත් මිය ගියා නම් ඒක වැඩක් නෑනේ. මේ දර්ශනාස නිසානේ මට මෙච්චර වේදනාවක් ආවේ. මින් ඉදිරියට මගේ ජීවිතේ යම් පිනක් කරගෙන තියනවා නම් ඒ පිනේ දැනෙන් නිවන් දකින්නතුරු හිත ඇතිතේ ගැන හරි හිත නැති දෙයක් ගැන හරි කවදාකවත් මගේ සිතේ ආසාවක්, ඡේදයක්, තෘෂ්ණාවක් අධික තනහසක් පහළ නොවේවා කියලා අදිස්ථාන කළා. ඒ ගුණය රහත් වෙනතුරු ආවා. මෙන්න මේ නේ කාර්ය පුත්‍ර මහා රහතන් වහන්සේ කිසිදාක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, කිසිදාක වෛර කරන්නේ නැහැ, කිසිදාක මත්පැන් බොන්නේ නැහැ, කිසිදාක කිසි දෙයක් ගැන අධික සෙනෙහස කරන්නේ නැහැ. ඒ වාගේ සතරදී පුරුදු කරගෙන ආපු බැවින් ඒ කාසංකයේ කල්පලක්ෂයේ පුරා කිසිදාක අතමා නරකයට ගියේ නැහැ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. උසුප්‍රඥාණකේ උපාන්නේ නැහැ. ලෝකාන්තරික නරකේ උපාන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ අන්ධව උපන්නේ නැහැ, දීර්ව උපන්නේ නැහැ, ගොළුව උපන්නේ නැහැ, මන්ද බුද්ධ කියලා උපන්නේ නැහැ, අංගලි කියලා උපන්නේ නැහැ. උපනුපන්තන බොහෝම ඥානවන්ත ජීවිත ලබා ගත්තා. මේ ගැවිලා තමයි සම්බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බාටපත් වුනේ. දැන් මේ ප්‍රෝතියම හඳුන්වන්න යෙදුනේ අපේ මේ වයෝවෘද්ධ මව්වරු පියවරු එවාගේ මේ උපකාර ලබන අනාථ නිවාසයේ වාසය කරන ළමා නිවාසයේ වාසය කරන කුඩා දරුවෝ අපි හිතන්නට ඕනේ අපටත් ඒ වාගේ අදිෂ්ඨාන කළොත් නිවන දක්වා යන යාපද්දේ පුරුදු කරගන්න පුළුවන්. අපි හිතන්නට ඕනේ අපි නිවන් දකින අතුරු අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකින අතුරු අනුන්සතු නූල් පටක් දෙයක් තරම්වත් හොයකින් ගැනීමක් අපට නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින සුදු අපට කවදාකවත්ම කාම මිත්‍යාචාරයේ කියන නින්දිත පාපේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින සුදු අපට කවදාකවත්ම අසත්‍ය වචනයක් කතා කරන්නේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින සුදු අපට කවදාකවත්ම මද්යපානයක් සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕනේ නිවන් දකින්නතුළු අපට කවදාකවත් හේලාම්බසක් වීමක් නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින්නතුළු අනුන්ගේ සිතට වේදනා ගෙන දෙන පරිස වචනයක් කියන්නේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින්නතුළු අපට හිස් වචනයක් කියන්නේ නොවේවා කියලා අදිස්ථාන කරන්නට නිවන් දකින්න තුරු අපට කවදාකවත් අනුන්ගේ දෙයට ආශාවක් ඇති නොවේවා කියලා අදිස්ථාන කරන්න නිවන් දකින්න තුරු අපට කවදාකවත් කිසි කෙනෙක් ගැන ක්‍රෝධයක් වෛරයක් ඊර්ෂ්‍යාවක් ඇති නොවේවා කියලා අදිස්ථාන කරන්නකෝ නිවන් දකින්න තුරු අපට මිත්‍යා දෘෂ්ටියක් පාලන වේවා සම්මා දිට්ඨියම ලැබේවා කියලා අදිස්ථාන කරන්නකෝ නිවන් දකින්න තුරු අපට පංචශීලයේ මැනවින් ආරක්ෂා කරන්න ලැබේවා කියලා අදිස්ථාන කරන්ට නිවන් දැකන තුරු අපට උපෝසත සීලය සමාදන්ව රකින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට නිවන් දැකන තුරු අපට මෛත්‍රී වඩන්ට වාසනාව වේවා අදිස්ථාන කරන්ට නිවන් දැකන තුරු අපට කරුණාව දිනු කරගන්න ලැබේවා කියලා අදිස්ථාන කරන්ට නිවන් දකින අතුරු අපට මුදිතා ගුණේ පිහිටාවා කියලා අදිස්ථාන කරන්ට නිවන් දකින අතුරු අපට උපේක්ෂා ගුණේ පිහිටාවා කියලා අදිස්ථාන කරන්ට නිවන් දකින අතුරු අපට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයෙන් ලැබේවා අදිස්ථාන කරන්න ඕන. නිවන් දකින්න සුදු අපට සද්ධර්මයේ මහන්ත ලැබේවා කියලා අදිස්ථාන කරන්න. නිවන් දකින්න සුදු අපට යෝනිසෝ මනසිකාරයෙන්ම නුවණ හසුරවන්න ලැබේවා කියලා අදිස්ථාන කරන්න. නිවන් දකින්න සුදු අපට සතර මඟ ඵල නිවන සඳහා පිළිවෙත් පුරා ගන්නට යාති ජාති ලැබේවා වාසනාව වේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. මේ වාගේ අදිස්ථාන ඇතුළු අපේ උදේ අවසේ පංචකීලේ පිටරණේ සායිද සමාගම්ව මේක නිතර නිතර ඉතිං කියවන්නට ඕනේ. එවාගේම උපෝසත දවසේදී ශ්‍රී සමාගම් වෙනවා නම් ඒක නිතර නිතර හිතේ කියවන්නට ඕනේ. ඉතිපිසෝ ගාථා පාඨය නිතර නිතර කියවන්නට ඕනේ හිතින්. ස්වාඛාතෝ ගාථා පාඨය නිතර කියවන්නට ඕනේ සිතින්. සුපටිපන්නෝ ගාථා පාඨය නිතර සින්දුවන් හිතින් කියවන්නට ඕනේ. සබ්බපාපස ගාථාපාඨය නිතර කියවන්නට ඕනේ. කර්ණීය මෙත්ත සූත්‍රය නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. මේ වාගේ හිත නිදාන නිතරම කුසල් සිතෙන් පවත්වා ගන්න යනකොට අපේ සිතේ සිතන ප්‍රතන සියල්ලම ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉජ්ජති දිට්ඨවේ සීලගතෝ චේතෝ පනිදි විසුද්ධත්තා මානෙනි සීලවන්තයාගේ සිතේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා පිරිසුදු බැවින් කියලා දේශනා කළා. ඒක නිසා අපි සෑම විටම නිත්‍ය වාසයෙන් පංචශීලයෙන් පිරිසුදුව සීලවන්ත වෙමු. එවාගේම තුනුරුවන් පිළිගැනීමේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. එවාගේම නිතරම කුසල් කරගැනීමේ සිහිය පවත්වමු. එවාගේම හිත තන්පත් වෙන හැටියට කුසල්සේ පහළ කරගනිමු. ඒතර බුදුබණ ආමින් බුදුබණ කියවමින් බුදුබණ මෙනෙහි කරමින් නුවණ දියුණු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. දැන් අද මේ දවසේදී <clears throat> වර්ෂයක් පාසා සිදු කරන ලබන දිව්‍යාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍ය එක්කාඩුවේ ධම්මසීල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මේ සභාපති ජාතිනික මැතිතුමා නම් ආදි කොට ඇති පිරිස එකතු වෙලා වර්ෂයක් පාසා මේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි මව්වරුන්ගේ පියවරුන්ගේ ආ ළමා නිවාසයේ ළමයින්ට එවාගේ පාලනය කරන පාලක පින්නතුන්ට අවශ්‍ය අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමේ චාරිත්‍රයක් පවත්වාගෙන එනවා. මේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණ වන්නේ අද වාගේ දවසකදී සම්බුද්ධ ශාසනයේ මුදුන්මල් කඩක්මින් වැඩ ඉඳලා අපවත් ඒ වදාළ අපේ පූජනීය මහෝපාද්‍යයන් වහන්සේ සිහිපත් කිරීම පිණිසයි මේ පින්කම සිද්ධ කරන්නේ. අද උදේ වරුවේ ගල්දුව ආරණ්‍ය සේනාසනයේ පින් පැමිණීම සිද්ධ කළා. ඊයේ සංධ්‍යා වරුවේ ගල්දුව ආරණ්‍යයේ බෝධීන් වහන්සේ ළඟ විශේෂ බුද්ධ පූජාවක් පවත්වලා පින් පැමිණීම සිද්ධ කළා. ලංකාවේ බොහෝ සේනාසනවල මේ පින් පැමිණීම සිද්ධ වෙනවා. මේතරගල නිස්සරණ වනේසා ධාත්‍රීල ශ්‍රී ඥානාරාම ධර්ම ඇතනේද මේ පින්කම් පෙළ සිද්ධ වෙනවා. මේ විදිහට මේ පින්කම් සිද්ධ කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ පූජනීය මාහිමියන් වහන්සේට අඩුපාඩු කෙනක් ලබා දෙනවා එම නෙවෙයි. ඒ මාහිමියන් වහන්සේ පිණින් කිරිලා ඉතිරිලා හිටියේ කෙනෙක්. අපි මේ සිද්ධ කරන්නේ කළගුණ සැලකීමේ සීලයෙන් ගුණානුස්මරණ පින්කම කිරීමෙන් සතර වතන තුරු අපට නිවන් දකින තුරු ඒ වාගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා කියන ප්‍රතුමයි. ඒක නිසා දැන් මේ මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතය ගැන සලකා බලනකොට බොහෝම ප්‍රසාදනීයයි. මේ මාහිමියන් වහන්සේ ඉපදලා තියෙන්නේ 901 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 11 වෙනි 11 වෙනිදා. 11 වෙනිදා. ඒ ස්වාමීන් වහන්සේ වයස 16 දී බුද්ධ ශාසනය පැවිදි වුණා. උනාසේ කුඩා කාලයේ පටන් ගමේ පන්සලේ ප්‍රධාන උපාසකතුමාගේ පුතා බැවින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය ඇසුරු කළා. ඒ කාලේ ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්ත ගුණවන්ත උත්තමයෝ. උනාසේ කැඳුනේ දේවගොඩ ශ්‍රී විජයාරාම කියන විහාරස්ථානයේදී පූජනීය මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් ඒ මාතලේ අගධම්මා ලංකාරේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේම ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය වෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගානේ ගුණ සම්පන්න කලුතරේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ ළඟ මූලික අධ්‍යාපනය ලැබුවා. ඊළාට විශේෂ අධ්‍යාපනය සඳහා කොළඹ කිට්ටුව අතුරුගිරියේ බෝධිරුක්කාරාම ආදි වාසී පූජනීය මුල්ලේගම ශ්‍රී ශීලාලංකාර පඬිත ස්වාමීන් වහන්සේ ළඟටපත් වුණා. ඒදී පාලි භාෂාව, සංස්කෘත භාෂාව, සිංහල භාෂාව, ත්‍රිපිටක ධර්මයේ ශබ්ද න්‍යාය, එවාගේම ඡන්දස් අලංකාරාදී හැම දෙයක් ගැනම පූර්ණ අධ්‍යයනයක් ලැබුවා. එසේ අධ්‍යයනයේ ලබා උන්වහන්සේ වැඩියෙන් දේවගොඩ ශ්‍රී විජයාරාමයේ වැඩෙන කාලයේ විවේකීව භාවනා කරන්න ලැබුණා. ශ්‍රී කල්යාණ යෝගාස්ම සාකා පටන් ගන්නත් ඉස්සර බටුවෙට ආරණ්‍ය සේනාසනයේට වැඩම කරලා භාවනා නියෝගී වෙ සිටියා. ඒකේ දායකත්වයේ දරුවේ යතියන යතියන ආමාත්‍යාගේ ප්‍රධාන වතුරු සුකුරේ වතු සුකුරෙන් තැන්දන් තුමා වන දීජේ හෙට්ටිගේ මැතිතුමා තමයි ප්‍රධාන දායක වෙ සිටියේ. බපිර ආරණ්‍යයේ පාසුකම් මැදි නිසා ස්වාමීන් වහන්සේට වෙනම ආරණ්‍යයක් හදා දෙන්න මේ දීජේ හෙට්ටිගේ සුපිරින්තැන්දන් තුමා බලාපොරොත්තු වුණා. ඒ සඳහා එතුමාගේ ඉඩමක් තියෙනවා අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ කොග්ගල්ල කියලා. ඒ ස්ථානයේ බලන්න ගියාම ජල පාසුව නැති නිසා එතන අත්හැරියා. නැවත ස්වාමීන් වහන්සේ බටහිරට ඇවිල්ලා නැවත දේවගුඩ විද්‍යාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි අපේ පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේසේ ජිනවංශ ස්වාමීන් වහන්සේ මෙම සේ කල්යාණ යෝගාත්ම ශාස්ත්‍රා වැඩපිළිවෙල ගැන මුල් ආරම්භයේ ආරම්භ කෙළේ. ලංකා පුරාම නානාදිකා භාගයන්ගේ ධර්ම දේශනා කරමින් කෙළමින පත්‍රයේ දාම් දෙපි සපේමින් විවිධාකාරයෙන් ජනතාව අවදි කරමින් ඉඳලා මේ වැඩසටහනට හෝන් අනුග්‍රහය සඳහා සූදානම් ප්‍රධාන ආචාර්ය දුරේට පත් කරගන්න බලාපොරොත්තු වුණේ මේ අද සිහිපත් වන ලබන පූජනීය මාතර ජිනී ඥානාරාම ආවිදාන මාහිමියන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ බොහෝ විවේකයටයි කැමැති. ඊට පෙර පිරිවෙන් ස්ථානයේ කීපයක ආචාර්යත්වයෙන් වැඩ කළ අතර දාලා හිටියේ. කිරිස් මැද වැඩ කරනාට උන්වහන්සේ වැඩි මනාපන එකලාවින්දයි කැමැති. නමුත් මේ කඩිවැද්දේ මාහිමියන් වහන්සේගේ විචක්ෂණ බුද්ධිමත් ආරාධනය පිළිගෙන මේ ශ්‍රී කල්යාණ යෝගාත්ම ශාස්ත්‍රයේ ප්‍රධාන ආචාර්ය වංශය හැටියට 1900 51 ජූනි මාසේ 18 වෙනිදා උදා වූ කොසල්පුර පසළොස්වක් බොහෝ දාසකදී මේ ප්‍රදේශයේම ලංකාවේ අග්‍රගාමී බෞද්ධ නගරය වෙන අම්බලන්ගොඩ දේවගොඩ මේ දෙල්දුවේ ආරණ්‍ය සේනාසනයේදී 12 නමක් පැවිදි කරවීමෙන් ආරම්භ කරන්න යෙදුණා. ඒ මේ මාහිමියන් වහන්සේ සෑම කල්ලිම බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා පුදුම විදිහේ යමුරක කල්පනා කරමින් වැඩ කළා. බොහෝ සෙයින් අපේ ශ්‍රී කල්යාණ යෝගාත්ම සංස්ථාවේ අද දක්වාම තුන් වේලට බුද්ධ වන්දනා කරමේ සකස් වුණේ ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රීහස්තේ. ඒ වගේම දිනචර්යාව නමින් වදන් 35ක් ඇති උපදේශමාලාව සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ අතින්. වගන්ති 54ක් සහිත කතිකාවත සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ අතින්. විදර්ශනා පරිපූර්ණ නැමෙන් නැමැති විශාල භාවනා ග්‍රන්ථය සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තේ. ස්වාමීන් වහන්සේගේ ඒ අධීක්ෂණ යටතේ ඒ කල්යාණ යෝගාස්න සාස්ත්‍රාවට පුදුම ජීවියක් ලැබුණා. ගෝධනීය පඬිත් කඩයද්දී මේ ජනවල් සාභිදානේ මාහිමියන් වහන්සේ ප්‍රධාන අනුශාසකත්වයේ දරුව අතර ප්‍රධාන ආචාර්යත්වයෙන් මේ බුද්ධ ශාසනයේ උරදී ණයදී කටයුතු කළේ මේ අපවත් වදාළ පූජනීය සාගිතේ පඬිත මාතරිසනේ ඥානාරාම අභිදාන නාමියන් වහන්සේ. පසු කාලයේ කාලු 25ක් තිස්සේ මේ වඩින්නේම නැතුව භාවනා නියෝගියම ගත කෙලේ නීතිරගෙන නිස්සරණවන තේනාසලෙහි. ඒන කාලයේදී දේශීය විදේශීය විශාල පිරිසකට ධර්මානුශාසනා සහ භාවනා උපදෙස් දෙමින් බුදුම ධර්ම සේවයක්ද සිද්ධ කළා. ඒ කාලයේ වැදගත් දහම් පොත්පත් කීපයක්ද ස්වාමින් වහන්සේගේ අතින් සම්පාදනය වුණා. සමථීපස්සනා භාවනා මාර්ගයේ සප්ත විසුද්ධිය මේ මේ ආදි වශයෙන් පොත් කීපයක් මේ සම්පාදනය වුණා. ආනාපාන සතිය භාවනාව මේ වාගේ දහම් පොත්පත් ආ බොහෝ සෙයින් ධර්ම දේශනා වශයෙන් මේ යෝගාවචර පිළිසෙට අනුග්‍රහ සැලසලා තියෙනවා. මේ වැඩි ඉන්න පූජ්‍ය ඉක්කඩුවේ ධම්මශීල ස්වාමීන් වහන්සේද මම හිතන අවුරුදු 15ක් 20ක් තරම් වගේ ඒ ස්වාමීන් වහන්සේ ඇතුලේ වාසය කරලා තියෙනවා. ඒ කාලයේදී ස්වාමීන් වහන්සේ දකින්න බොහෝ දුර බැහැරින් ප්‍රවාසෙන ගේනවා. මට මතකයි 1000ක් ඒ කියන්නේ 1980 80 මේ මැයි මාසේ පලෙන්ද වාගේ දින එක තිබුණා ගායක සභාවේ සම්මේලනයක් වීතිරිගල නිස්සලන වගේ භාවනා ශාලාවේ. ඒ වෙලාවේදී කතා කළේ පසු කාලයක ආයුර්වේද කොමසාරිස් හිටියේ කොතලාවල වෙද මහත්මයා පුදුම කතාවක් කිව්වා. ඒ අතුම ස්වාමීනි මගේ හිතට යම් බරක් ගැටලුවක් ආවම මම එනවා නිස්සරණ වනයේට. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉන්නේ කුටිය ළඟට පැත්තක වෙලා නිදුලේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ නිදුල දිහා බලාගෙන ඉන්නකොට මගේ සිතේ තියෙන ඔක්කොම ගැටලු ඉවත් වෙලා හිතේ අසහනකාරී ඉවත් වෙලා පුදුම සැලසිල්ලක් මගේ හිතට ඇති වෙනවා. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ කතා නොකරව මං ආපහු යන්නේ හිත හදාගෙන. මේකෙන් මම තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ මේ උත්තරයන් වහන්සේ වැඩෙන්නේ කුටි අවත පවා බොහොම සැලසිල්ලක් ලැබෙනවා අභ්‍යන්තර සංකානේ මොනතරම් සාල්ක ගුණයක් උන්වහන්සේගෙන් පැතිරෙන ඇද්ද කියලායි එදා වෙදමාත්‍යා මහත්‍රී කියන ප්‍රකාශ කළේ. මේ වාගේ තමයි දුතුන්ට සැලසුම ගෙන දෙන්නේ මහා සංඝරත්නයේ අතරතේ හරියට මුදුන් මල් කඩක් මෙන් වැඩ සිටියා. ඒ මාහිමියන් වහන්සේ අපවත් වුණේ 1992 අප්‍රේල් මාස 30 වෙනිදා. අන්තිම මොහොතේදී අපි උපස්ථාන කරමින් සිටියේ. දැන් හයක්ම අතලක් නෑර පිරිත් දේශනා කරමින් ඉස පිරිමැදෙමින් බුදු පිළිමයක් එහාට තියෙන අල්ලගෙන ඉන්න අතර තමයි ස්වාමීන් වහන්සේ අර විදිහට අපවත් වීමේ ආසන්නතාව ආවේ. අන්තිම මොහොතේදී ශරීරයේ කවදාකවත් නොතිබෙච්චි සංවම් පාටක් පැතිරෙන්න පටන් ගත්තා. මේ රංගම් පාද පැතිරෙන අතරේ ස්වාමීන් වහන්සේ එමින් එමින් තොල මකුරන්න වගේ යමක් කියන්න ගත්තා. මම ඒවා මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? අපි මොනවද කරන්න ඕනේ? ඒවට උත්තර නැහැ. අපි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ බොහෝසේ මෛත්‍රී භාවනාව දියුණුයි. සමාවේත මෛත්‍රී ධ්‍යානලාභී වෙන්න ඇති. මේ මෛත්‍රී බලයේ තමයි මේ කහපාර රන්වන් පාට ශරීරයට ඇතුළුනේ. ඒ අවසාන මොහොතේදී තමන්ට ජීවිතේ පුරා උපකාර කළ දීපෑදී හැමදෙනාට මෛත්‍රී වැඩිම තමයි තුල මතුරුමින් කරලා තියෙන්නේ කියලා මං හිතුවා. එදා ඒ ශරීරයේ ඇතිවෙච්ච සංවං වර්ණය ආදාන කරන්න අපවත් වෙලා දවස් 8ක්ම තිබුණා. ඒ වර්ණය වෙනස් වුණේම නැහැ. ඒක දැකලා මේ ගාල්ලේ උගත් මහත්මයෙක් මගෙන් අහනවා ස්වාමීනි මේ අපවත් වෙච්ච මාමින්යන් වහන්සේ අධිගමයක් ලබාන්නේ කියලාද කියලා. මම කිව්වා අපට කියලා නෑ කවදාකවත් නමුත් අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ විශේෂ අධිගමයක් ලබා නැති කියේ. ඒ වාගේ ආඛ්‍යාලියේ දුර්ලභදානී සංඝ පිටුරුන් වහන්සේ නමක් උදෙසා තමයි අද මේ ගඩියකින් නිවාසයේ ළමා නිවාසයේ මේ පින්කම වාර්ෂික වාසයෙන් සිද්ධ කරන්නේ යෙදුනේ. ඒතොර මෙතෙක් වේලා ඒ සිද්ධ කළ පරිත්‍යාගය ඒ මාහිමියන් වහන්සේගේ සියහසේ ලැබුණා සමානව මේ ලබාගත් මව්වරුන්ගේ පියවරුන්ගේ දරුවන්ගේ දිව්‍ය ඖෂධයක් හා සමාන සැපදායක පූජාවක් වේවා. මේවා පරිහරණය කරන මේ මව්වරුන් දෙපියවරුන් දරුවන් කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා නිතර නිතර මෛත්‍රී සිතින් සිත සැනසීමටපත් වේවා ඒ පූජනීය මාහිමියන් වහන්සේගේ සීලානුභාවයෙන් සමාධානුභාවයෙන් ප්‍රඥානුභාවයෙන් මේ මව්වරුන් දෙපියවරුන් දරුවන් දෙකක් සාන්තියක් යාපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා හැම දිනාට කායික සුවය වැඩේවා බිය වදුරු නැති වේවා සුවපත් වූ සිත් ඇතුව සුවසේ නින්දාවා සුවසේ අවදි වේවා නපුරු කේල නොකේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිසයන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා මෙලොව වශයෙන් බොහෝ කාලයක් නිරුපද්‍රිතව ජීවත් වේවා එවැගේම සතර වශයෙන් මෙවැනි <coughs> වයෝවෘද්ධකමකින් පීඩාවක් නොවේවා හතරණකමක් කවදාකවත් නොම වේවා සෑම සම්පත්තියකින්ම ඉරිලා සිටින හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන සම්ධර්මයේ ඇතුව යෝනිසෝ මනසිකාරයේ ඇතුව ධර්මාධන ප්‍රතිපදාව යෙදিলা භවයන් පාසා සුගති සම්පත් විඳලා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිහී සැනසේ වදාළ අජරාමර සාන්තාග්‍රාමා මහ නිවන්සෝ පිණිසද මේ ප්‍රාප්තිදානමේ කුසලයේ හේතු වේවා කියලා අපි මෛත්‍රියෙන් කියන පමුණුන. එවාගෙම මෙන්න යදිච නිවාසයේ පරිත්‍යාග කළා වූ පින්නතුන්ද දැනට මේක පවත්වාගෙන යන මෙහි බාහිරකාර මණ්ඩලයටත් පාලක පාක්ෂයේ සෑම දිනකට සහයෝගය දෙන තැනටත් මේ පූජා භාණ්ඩ නිස්පාද සම්පාදනය කළ අනුග්‍රහ කළ සෑම දිනකටම විශේෂයෙන් මේ පූජාව සඳහා අනුශාසනා කරමින් අනුග්‍රහ සැලසූ පූජ්‍ය ධම්මසේල ස්වාමින් වහන්සේට දිව්‍යාගල ආරණ්‍යයේ දායක මණ්ඩලයේ සභාපතිතුමාණන් ඇතුළු සැමට සාදු කියා සිතාදවාගා සෑම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගීව සුවපත් වින්සත් සතවර්ෂාධික කාලයන් දීර්ඝායුෂ ලැබේවා සාම්ප්‍රදායික වශයෙන් භවයක් පාසා සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණ සම්පන්න කල්යාණ මිත්‍ර ජීවිත ලැබේවා තම තමා පතන බෝධි ඥානයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමේ සැනසේ වදාළේ සදාකාලික සාන්තා ප්‍රණීතාග්‍රය අමාමා නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා ආශා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. යන්දුන්නිමිත්තං අවමංගලං කයෝ චමනාපෝ සකුණස්ස සල්ලෝ පාපංගෝ දුස්සුඛිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස සම්ලෝ පාපං නමෝ දුස්සතිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛප්පත්තාච නින්දුක්ඛා භයප්පත්තාච නිම්බයා සෝකම් පන්තාච නිස්සෝකාවන්තු සම්මේති පානිනා එත්තාවකාශයන්හි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවානුගන්තු සම්ම සංකප්ති සිද්ධියා දානන්දදන්තු සන්දායේ සීලං රක්ඛන්තු සම්බත